අද සමාජයේ මේ සක්කාය දිට්ඨිය කියන කාරණාව හොයන්නේ නෑ අර ප්‍රශ්නෙත් එක්ක ගන්න. දැන් ලෝකයේ අරමුද ප්‍රශ්න ඔක්කොම තියෙන පින් උතුනේ කාමයට එක්කනේ. ලෝකයේ. දැන් ලෝකයේ යෙදුනොත් නේ ලෝකේ ප්‍රශ්නේ කියන කාරණාව අපට හොයන්න තියෙන්නේ. ලෝකයේ යෙදීමේම ප්‍රශ්නේ දැක්කනම් ලෝකයේ යෙදෙන ප්‍රශ්නේ ක්‍රමානුකූලව අයින් කරන්න පුළුවන්. ලෝකයේ යෙදීමම ප්‍රශ්නේ දැක්කනම් යෙදුන ලෝකයේ ප්‍රශ්නේ ක්‍රමානුකූලව අයින් කරන්න පුළුවන්. හැබැයි ලෝකයේ යෙදීමම ප්‍රශ්නේ දකින්න නැති තා නැත්නම් නැත්තම් යෙදිච්ච ලෝකයේදී අයින් කරලා වැඩක් වෙන්නේ නැහැ. නිදහස් වෙන්නේ නැහැ. ලෝකයේ යෙදීමම ප්‍රශ්නේ තමයි මේ සක්කාය කියන ප්‍රශ්න. ඒකත් එක දකින්න දෘෂ්ටිය. යෙදිච්ච ලෝකයේ තියෙන ප්‍රශ්නේ තමයි කාමරාගය කියන එක. අද ලෝකයා හොයන්නේ කාමරාගය දුරු කරන්න. ඇයි ලෝකයේ යෙදීමේ ප්‍රශ්නේ දකින්නේ නැහැ. හැබැයි සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනෙක් ඊළඟට කාමරාගය දුරු කරන්න උත්සාහ කරනවා. හැබැයි සක්කාදිට දුරු කරා කියලා ලෝකෙ යෙදීම දුරු වෙලා නැහැ. යෙදීමේ වැරද්දයි හම්බුනේ. මෙන්න මේක අද ලෝකයාට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරුන්ගේ ධර්මයේ ලෝකයාට ගෝචර නැහැ. ලෝකයා හොයන්නේ මේ ලෝකීය ප්‍රශ්නයත් එක්ක උත්තරය. එහෙනම් ඉස්සල්ලාම බලන්නේ නම් මේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. දැන් ඒකනේ බුදුරණවහන්සේ පෙන්වන්නේ ප්‍රහාණය කළ යුතුයි කියලා. වෙන එකක් නෙමෙයි. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළ යුතුයි. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පින්වතුනි සක්කාය කියන්නේ සුඛියත්ති. ඒ සුඛියත්වයේ නිර්වචනය පෙන්නනවා රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. අන්න බුදුරන් වහන්සේගේ විග්‍රහය. සක්කාය කියන නිර්වචනේ බුදුරන් වහන්සේ වෙනවා රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. එතකොට ඒකේ රූපණේ විදීම හඳුනාගෙන දැන් මේ පහටත් වෙනම විග්‍රහ සමාජය තියෙනවා. සමාජයට දාල විග්‍රහයක් තියෙනවා. නමුත් බුදුරන් වහන්සේ ඒ කරුණු අරගෙන මේ සක්කාය කියන නිර්වචනේ දානවා එකට. දැන් රූප කියන එකේ නිර්වචනය බුදුරණන් දෙනවා රුප්පණය කියලා ක්‍රියාවක්. දැන් අපි ගන්නේ රූප කියනකොට තියෙන දෙයක්. බුදුරණන් දෙනවානේ රුප්පති කියලා. ඊළඟට වේදනාව කියන එකට අපි අපි ගන්නේ ලෝකයේ තියෙන එකක්. විඳීම කියලා පෙන්වන්නේ. හඳුනා ගැනීම සංඥාව. ඊළඟට සකස් වීම සංකාරය. දැන ගැනීම විඥානය. ඔන්න බුදුරණවහන්සේ දෙන අර්ථය. යම් කරුණක් කියලා යමක් පෙන්වීම නෙමෙයි. මේ යෙදීම මම ඒකට අපේ ජීවිතයෙන් පුංචි උපමාවක් කියන්නම්. මේ සක්කාය දිට්ඨිය ගැන හොයන්න කලින් මේ සක්කාය ගැන හොයලා ඉන්න තියෙනවානේ. දැන් ඔන්න හිතලා බලන්න අපි හිතමු අපේ ජීවිතයේ සබඳන් ඔබ සියලු දෙනාම මම කියන ධර්ම දේශනාව අහගෙන ඉන්නවා. අහනවා. ඔබ ක්‍රියාවක් කරනවා අහනවා කියන එක. ඒ වගේම ඔබට එනවා දකිනවා කියන එක. මාව පේනවා දකිනවා. ඊළඟට අහනවා. දැන් ඔබ ඇහුවේ නැත්තම් දැන් ඔබ සමහරලාට වෙන අවධානයක ඉද්දි සමහරලාට අහන්නේ වෙන අවධානයකට ඉන්න බලන්න සමහරලාට අහන්නේ ඉතින් ඇහුවේ නැත්තම් ඔබට ඒ කරුණ මුල් කරගෙන මගේ කටහඬයි ඔබේ කණයික නිර්වචනය නේද? එන්නේ නෑනේ. ඔබ හිතන ටීවී එක බලනවා කෑම කමින්. එතකොට ඔබ ටීවී එකටම නම් අවධානය තියෙන්නේ. එතකොට being රස බේ මම කියලා ඒක විඳින්නේ නෑනේ. එහෙනම් ඒ දැන් ඔබ මේ මේ මගේ කටහඬ අහනවා කියන ඇහිම ඔබට මාව හම්බ මේ කරුණු හම්බ ඔබ ඉන්නේ මේ කරුණු දෙකම ඉදලා තියෙන්නේ වෙන ක්‍රියාවක් කතා නොකළොත් වෙන ක්‍රියාවක් කතා නොකළොත් ඒක විතරක් නම් ඉදලා තියෙන්නේ. දැන් හිතන්නේ නෑ වෙන මොකුත් නෑ මේකටම. දැන් ඔබ මොකද්ද කරන්නේ? අහනවා අහනවා කියන කාරණාවත් එක්ක ඔබට මමත් කියන මගේ කටහඬත් ඔබත් කියන දෙකම එදිලා. ඒකෙදි අහනවා කියන කාරණාවත් එක්ක. දැන් එහෙම එකක් ඔබ යෙදලානේ තියෙන්නේ. දැන් ඔන්න දැන් ඔබගේ ජීවිතයේ යෙදිච්ච ක්‍රියාකාරීත්වය තමයි අහනවා කියන එක. දැන් මේ අහනවා කියන තැනදී ඔබට තව දේවල් හිතෙනවා මම මේ අහනවා කියන එකත් එක්ක කතා කරන බුදුන් වහන්සේ සුත කියන කාරණාවක් පෙන්නනවානේ. ඇසීම කියන එක. අහනවා. ඒතර අහනවා කියන තැනදී ඔබ අහපු නිසා නේද? ඒ ඇහුවා කියන කරුණ එක්ක නේද? මගේ කටහඬයි ඔබේ කණයි කියන දේ හම්බෙලා තියෙන්නේ. දැන් කලිනුත් ඔබ වෙන අවධානය කිරියනම් ඔබට මේක එදෙන්නේ නැහනේ. මෙතන අහනවා කියන එකත් එක තමයි ඒක එදුනේ. දැන් ඔබකින් මම ඔබ හරියට මම ඔබට කිව්වත් එimhe අහනවා කියන එක හොයන්න කියලා. ඇහිච්ච දේ නෙමෙයි, මගේ කටහඬ නෙමෙයි, ඇහිච්ච කන නෙමෙයි. ඒ දෙක නැතුව අහනවා කියන එක හොයන්න. දැන් ඔබට ඔබ වෙන අවධානයක ඉද්දි කනකුයි මං කටහඬයි මම කතා කරනවනේ. නමුත් ඔබ ඇහුවොත් නේ ඔබට ඇහිච්ච සද්දේ අහන කණයි හම්බෙලා තියෙන්නේ. ඔබ ඇහුවොත් නැත්තම් එන්නේ නෑ. එහෙනම් අහනවා කියන එක මොකද්ද? ඒක නේද ඔබ ඔබගේ සජීවී ක්‍රියාකාරීත්වය උනේ. ඔන්න ඕක ගැන හෙව්වොත් සතිමත් සමාජයක් එක්ක මිනිස්සු ඉන්න සමාජයේ මේ මිනිස්සුන්ට ওই කරුණ කිව්වට පස්සේ ඒ මිනිස්සු පුදුම විදිහට ඒ කරුණට යන්නේ. දැන් අපේ සමාජය වගේ නෙමෙයි. මොකද අපේ සමාජයේ අපි විවිධාකාර මනස්කාල්පිත දේවල් මනස දාගන්නවානේ. දැන් මෙතනදී සතිමත් බව අග්‍රත් එක දැන් අහනවා කියන එකට යොමු කරනකොට ඒ අහනවා කියන කාරණාව එක්ක යෙදිද්දි එයාට ඒකට මොකක්ද අහනවා කියන එකට උත්තරයක් දෙන්න නැහැ. ඒ කියන්නේ අහනවා කියන එකේ නිර්වචනයක් දෙන්න බෑ. පුළුවන් දෙන්න. ඇහෙන දේ ගැන නෙමෙයි කියන්නේ. අහන ඇහුණ දේ ගැනත් නෙමෙයි කියන්නේ. ඇහිච්ච කන ගැනත් නෙමෙයි, ඇහුණ දේ ගැනත් නෙමෙයි අහනවා කියන එක මොකද්ද? ඔබ ওই විදිහටම හැම ජීවිතේ ක්‍රියාවක් ගැනම හොයලා බලන්න. ඔබ ඔන්න ඔබ ජීවත් වෙනවා කියන්නේ අහනවා, දකිනවා, හිතනවා, ඇවිදිනවා, කනවා, නානවා, බොනවා, ඇඳුම් අඳිනවා. නැත්නම් ජීවි දිදිනවා. ජීවිතය කියන්නේ හිතනවා, කල්පනා කරනවා. ඕක නේද? කල්පනා කරන්න ගන්න දේත් නෙමෙයි, කල්පනා කරන මනසක් නෙමෙයි, කල්පනා කරනවා. මේක ගැන හොඳට හොයාගෙන හොයාගෙන ගියොත් පින්වතුනි ජීවිතය කියලා කියන්නේ ඔන්න ඔය ක්‍රියාකාරී ස්වභාවයක් එක්කනේ. දිට්ඨ සුතමුත විඤ්ඤාත කියලා කරුණු හතරකට බුදුරණස්ස කොටු කරනවා. ඔකේ කරුණු හතරකට කොටු කරනවා. දැන් අපට දැන් අපේ ජීවිතය කියනකොට ඒ ඇහිම කියන හරිය මොනවා හෝ කාරණාවක් එක්ක අපට ඔන්න අපේ කියලා යෙදුනා. මොකද්ද? අපේ කියලා යෙදුනා ඔන්න දැන් ඔබට ඇහුණානේ. අනුමදස් ස්වාමීන් හඳුනාගත්තා. හඳුනාගත්තේ නැද්ද? හඳුනා ගත්තා. හඳුනාගත්තේ අනුමදස් ස්වාමීන් වහන්සේනේ. හැබැයි ඒ හඳුනාගත්ත දේනේ. හඳුනාගත්ත දේ ඔබ හඳුනාගත්තනේ. හඳුනාගත්තා. හඳුනා ගැනීම. ඊළඟට ඔබ වින්දා. හොඳයි හරි නරකයි හරි කියලා වින්දා. වින්දේ ඔබනේ විඳපු දේ නෙමෙයි වින්දා. ඊළඟට ඔබ දැනගත්තා. දැන් ජීවිතේ උනේ ඕක නෙමෙයිද? ඔන්න ජීවිත වෙලා තියෙන එක. දැන් මෙන්න මේ කාරණාව එක්ක මොකද්ද ඔබ දකින්නේ? මේ කාරණාව එක්ක ඔබ දකින්නේ ඒ සියලු දේ කරුණක් ලං කරලා තමා කියලා යමක් යෙදිලා. එහෙම නැද්ද? කරුණක් ලං කරලා තමා කියලා යෙදිලා. එහෙනම් ඒක ඇත්ත. ඉතින් කරුණක් ලං කරලා දැන් ඔබට අනුමත සානහස කියලා හරි මොකක් හරි කරුණක් ලං වෙලා ඒකත් එක්ක තමා තමයි හඳුනාගත්තේ. දැන් මේක ඇත්ත නෙමෙයිද? දැන් හඳුනා ගැනීම ගැනද හෙව්වේ? කරුණක් කරුණක් ලං කරලා හඳුනා ගැනීම කියන කාරණාව එක්ක දෘෂ්ටියකට කොට වුණාද? දෘෂ්ටියකට කොට වුණා. දැන් මේකත් එක්ක අර ලැබිච්ච දේ හොඳයි නරකයි කියන ප්‍රශ්නෙක උත්තරයක් මොනවා හරි කරනවනේ. දැන් අපේ හිතට එන අරමුණු හිතනවා කියන්නකෝ. අපි මොනවා හරි හිතනකොට අන හිතනවා. හිතපු දේ අර හඳුනා ගැනීමක් තියෙනවනේ. ඒ කරුණ ලං කරලා අපි ඒකට කොටු වෙනවා. දැන් මොකද්ද වෙන්නේ? අපි ඒකට ලකුණක් දෙනවා. ඒක වැදගත්. ඒක කරන්න ඕන. ඒක යෙදෙන්න ඕන. අපි කොටු වුණා නේද ඒකට. අපි ඒක ප්‍රශ්නයක් කියලා අපි ඒක අතහරින්න දක්ෂ නැහැ. ඇයි අපි ඒකට අතහරින්න අපිට දක්ෂ වෙන්න බෑ. අපි මේක දකින්න ඕනේ ඉස්සෙල්ලා. දැකලානේ අතහරින්න තියෙන්නේ. ඒ කියන්නේ අද අපි ගොඩක් වෙලාවට හිතන්නේ දකින්න නැතුව අතහරිනවා කියලා. එහෙම එකක් නෑ. දැකලායි අතහරින්නේ. ඇත්ත දැකපු තැනයි අන්නේ ඇත්ත දැකීමත් එක්ක යා එකට දෙන්නේ. දැන් ඔන්න හිතලා බලන්න මෙන්න මේ විදිහට මුළු ජීවිතයම ගැන හොයලා බැලුවොත් අපි හැමෝම හිතපු දෙයක් එක්ක කතා කරපු දෙයක් එක්ක, දැක්ක දෙයක් එක්ක, ඇහිච්ච දෙයක් එක්ක ඒකට ලං වෙලා, ඒක දෙයකුත් කරගෙන තමා ඒකට යොමු වෙලා අන්න ජීවිතේ ඉදිලා. කොටු වෙලා. දැන් ජීවත් වෙන්නේ ඒකත් එක්ක නෙමෙයිද? නමුත් ඒක එතන ඒ ඒ ප්‍රායෝගික ප්‍රායෝගිකත්වයේදී ඒක වැරද්දක් කියලා හම්බ වෙන්නේ නෑ. වැරද්ද මොකද්ද හම්බෙන්නේ? අනේ ලැබිච්ච දේ හොඳ නැත්නම් වැරදි. අනේ ලැබිච්ච දේ හොඳයි නම් අන්න හොඳයි. අන්න කාමයේ කියලා ළඟින් යන්නේ ඒකත් එක්කනේ. ඒකි ප්‍රශ්නේ දකින්නේ. අර ප්‍රශ්නේ දකින්නේ නේ. මෙන්න මේ ප්‍රශ්නේ දැක්කනම් සක්කාය දිට්ඨිය කියන ප්‍රශ්නේ. ඒක ප්‍රහාණය කරන්න ලැබීන දේ කොහොමද ප්‍රහාණය කරනවා? ලැබුණ දේ කොහොමද ප්‍රහාණය කරනවා? හැබැයි ලැබුණ දේ ප්‍රහාණය කරන්න මේක ප්‍රශ්නේ තියෙන්න හැබැයි මේ ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ සැබෑ ප්‍රශ්නේ දැකපු පමණින් ලැබිච්ච දේ ප්‍රහාණය වෙන්නේ නැහැ. දැන් ඔබ අහලා ඇති ආනන්ද ස්වාමීන් වහන්සේ සෝතාපන්නයි. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරණන් වහන්සේ පිරුණම් පද්‍ය අඬනවා ඉකි ගගහ. දුකක්. දැන් තව කතා ගොඩාක් තියෙනවා. ඊළඟට තව අනාථපිණ්ඩික හිතතුමා ඒ ඒ කටයුතු කරගෙන ඉන්නේ. විසාකා ඊළඟට ඒ බොහෝ පිරිසක් අර ගිහි ජීවිතයේ රාගයත් ඒ කටයුතු කරපුවා. ගොඩක් දේවල් තියෙනවා. ඇයි මේක කරුණු දෙක. අර සමාජයේ දකින්නේ පුතජන සමාජයේ දකින්නේ පුතජනයි මුත්තේ හොයපු ක්‍රමයක් එක්කනේ. මේ ආර්යගේ පැත්ත එක දකින්නේ බුදුරණවහන්සේ පැත්ත එක දකින්නේ නැහැ මේ ප්‍රශ්නේ දකින්නේ නැහැ. දක්ඛාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියන එක දකින්නේ නැහැ. සෝපාසී සූත්‍රය පැහැදිලි කරනවා දැන් සමාජයේ මේ කරුණ කිව්වට පස්සේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරපුවාට රාගය තියෙනවනේ මේ කෙලෙස් එක්ක නේද මුකූ ප්‍රහාණය වෙන්නේ නැහැ. ලෝකයාට අයිති දවක් පෙන්නන කිසිම කරුණක් ඉක්මවල නැහැ. දකින කෝණේ වෙනස් වෙච්ච එක විතරයි සක්කාදිටි ප්‍රහාණයදී වෙන්නේ. දකින කෝණේ වෙනස් වුණා. දකින කෝණේ වෙනස් වෙච්ච තැනදී එයාගේ තියෙනවා ලස්සන කියන්නේ හිතන සතාවක් ඒකත් එක්ක. හැබැයි අර කෙලෙස් ටික හිමමයි. ඉතින් අන්‍ය අය කියන්න ගත්තා ඔය සෝතාපන්න වුණා නැත්නම් ඔය සක්කාදිටි ප්‍රහාණය කළ කෙලෙස් ප්‍රහාණයලා නැහෙනි. ඒ කටේ නිර යනවා. මුදිරන සදාරුවන්නේ වෙන්නේ නැහැ. මොකද මේ දැක්ම ප්‍රහාණය වුණාම කෙලෙස් තිබ්බ කියලා ප්‍රශ්නයක් නැහැ. එයාලා නිර යන්නේ නැහැ. එයාලා කෙලෙස් ප්‍රහාණය කරනවා කවදා හරි. යන කෙලෙස් ප්‍රහාණය කරනවා. මේක කෝණ දෙකක්. මම මේකට පුංචි උපමාවක් කියන්නම්.